ඉරිදා සංග්‍රහය. සුභාවිත ගීතයේ මధుර අර්ථ හා රස භාව විමර්ශනය කරන ඉරිදා සංග්‍රහය. ඉදිරිපත් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රනිත් අබේසුන්දර. ආයුබෝවන් රසික රසිකාවනි ශ්‍රී ලංකා ගුවන්විදුලිය සංස්ථාවේ ස්වදේශීය සේවයේ විකාශය වන ඉරිදා සංග්‍රහය මෙසේ අපි ආරම්භ කරමු. යමෙක් සිය ඉරණම ලුහු බැල යාමට එදිතර වන්නේ නම් ඔහුට ජය ගැනීමට උපකාර වීම පිණිස මුළු ලොවම පෙළ ගැසේ. පවුල් කොයියෝ මේ ලේඛකයා ලෝක පූජිත ලේඛකෙක්. ඔහු තමයි එසේ පවසන්නේ. යමෙක් සිය ඉරණම ලුහු බැඳ යාමට එඩිතර වන්නේ නම් ඔහුට ජය ගැනීමට උපකාර වීම පිණිස මුළු ලොවම පෙළ ගැසෙනවා කියන කතාව. පහුගිය දිනවල මිලාන් කුන්දේරා මේ අද්විතීය ලේඛකයා අපාතනින් සමුගත්තා. නිර්මාණ රසක් ඉතිරි කර ගියා. පාවුල් කොයියෝ තවමත් ලියනවා. ඔහුගේ කතා මිලන් කුන්දේරාගේ කතා සිංහලයට නඟා තිබෙනවා. ඒ පොත් හැබැයි කියවන්නට ඕනේ. අලුත් පරපුර මට හමු වෙලා නැහැ ඒ පොත් ඇසුරු කරන අය. එය කනගාටුවට කරුණක්. විශේෂයෙන්ම මතක් කරන්නේ විශ්වවිද්‍යාල සමාජයේ ගැනයි. රමුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ රචනා කළ ගීයක් විශාරද ගුණදාස කපුගේ සංගීත වේදියා ගායන ශිල්පියා මෙසේ ගායනා කළා බුද්ධ වන්දනා ගීතය. එය වන්දනා භක්තිය භජනය කිරීම වගේම ඥානය පාදන ගීයක්. ඒ ගීතයයි අපි දැන් එරිදා සංග්‍රහයට එකතු කරන්නේ. रश्मी जान භව දුක්ඛ ජයනාත මේ බුද්ධ වේ මනුවංශ කුල ජාත අභිරූපලී සතු කරගැනීමේ සිතුවිල්ලෙන් යමක් අරඹන තැනැත්තාට කිසිවක් නොලැබී යයි. චිත්ත ඒකාග්‍රතාවෙන් යුතුව තමන් සතු සියලු ශක්තිය යම් කිසිවක් සඳහා යොදන ලද කල්හි ඒ තැනැත්තාට අනන්තය කරා යා හැකි වනවා. රවීන්ද්‍රනාත් tagore තුමා එසේ පවසනවා. හෙක්ටර් සිල්වා ඔහු තනු නිර්මාණය කළ ඒ වගේම ගායනා කළ ගීයක් අපි අසන්ත රස විඳින්න සූදානම් වන්නේ. මේ ගීතය දයාදල්විස් ගීපද රචිකාවගේ නිර්මාණයක්. හෙක්ට සිල්වා ගායන ශිල්පියා අපාතරින් වෙන් වුණා. ඔහුගේ ගීත කිහිපයක් තිබෙනවා ගුවන් විදුලියේ ආරක්ෂා කොට. පුඤ්ඤා කත්‍රිආරච්චි ගායන ශිල්පිනිය ඔහුට එකතු වෙනවා මෙසේ. Thank you. සැපයි ඔබ පිපිලා උන්නා තුමසේ ගසක සුදු අතරින් වත්සු තවරා කවුළුව අතරින් විස පොවලා දවසක් සුදා මතකයි අත ගැනුවා සැකයි ඔබ පිපිලා උන්නා තුමේ ගසක සුදු නැගිලා දෙරළට ඒකි දිය සුලි නැගිලා දෙරළට ඒකි දෙලි කටුවේ සැඟවිලා මුතු ඇටයක් තිබුණා වෙලා ඉන්නා දුනුසේ ගසක සුදු මට මතකයි ඔබ සයනා ආවා බඹරෝ සුවඳ මට මතකයි ඔබ ඉතිලා ඉන්නා දුනුසේ ගසක සුදු තිලකරත්න කුරුවිට බණ්ඩාර මහා පත්‍ර කලාවේ දියෙක් 80 ඒ කියන්නේ 8 වෙනි දශකයේ ජීවත් වෙන්නේ. ඔහුගේ උපන්දිනයත් යෙදුණා. ඔහුට උපහාර උත්සවයක් පැවැත්වුණා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ. සමන්නතා උද මහතා සහ මහාචාර්ය සමන්ත හේරත් එහි දේශන පැවැත්වුවේ කදිම පොතකුත් නිර්මාණය වුණා. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අයියා සුනිල් ආරියරත්නයන් විසින් නිර්මාණය කළ සරුංගලේ චිත්‍රපටයට තිලකරත්න කුරුවිට බණ්ඩාර ගීයක් රචනා කළා. ඔහු ගීත 20ක් රචනා කර තිබෙනවා. මේ ගීතය මට මතක විදිහට ගාමිණී ෆොන්සේකා සහ වීණා ජයකොඩි රංගපෑ ජවනිකාවක් නඩරාජාගේ චරිතය තමයි ගාමිණී ෆොන්සේකා නිරූපණය කළේ. මෙහි ඒ දර්ශනය විවාහයක් පිළිබඳ දර්ශනයක් අපට මතකයි. එහිදී පසුබිමින් හැඳෙන ගීයක් මේ ගීතය අබේවර්ධන බාලසූරිය සහ නිරංජලා සරෝජිනී ගායන ශිල්පිනිය මේ ගීතය ගායනා කළා. වික්ටර් රත්නායකයන් තමයි එහි සංගීත නිර්මාණ අපූර්වට අප වෙත රසාත්මක ලෙස ඉදිරිපත් කොට තිබේ. ඒ චිත්‍රපටියට මනා එළියක් වුණා. මේ එම ගීතය බ්‍රහ්ම මිහිසුරු දෙවි පිහිට පතන්නයි තවිල් නදී මතකගේ සුරතුර බඳු සුරත ලබණ්ඩයි තල් වැට බිඳ නිල්වන රොදකට ය아가ණ්ඩයි අතිනිය මිස පාකුඩම් කිසිත් නොගණ්ඩයි පෝරුව පිට සිටුවා කරමාල බඳින්ඩයි දෙකට බඳින්දයි තැලි පිළියන්දා පෙරපුල සිරිත රකින්දයි නිත්‍ය ජීවිතයේ මෝහයේ වැඩි ප්‍රමාණයක් නියම සත්‍ය මිනිසුන් අඩුකම නිසා ඇතිවෙනවා. මේ මෝහය, මෝඩකම වැඩි ප්‍රමාණයක් ඇතිවන්නේ සත්‍යගරුක, නීතිගරුක, විනයගරුක මිනිසුන්ගේ අඩුකම නිසා කියලයි පඬිවදන්වල කියවෙන්නේ. දේවාර් සූර්යසේන කියන ගායන ශිල්පියාගේ අයු ගීතයක්. ඒ ගීතය ගුවන්විදුලියෙන් අපි දුරාවාරේ ඒ කියන්නේ ඉඳ හිට අසා තිබෙනවා. මෙන්නම ශෛලියක් ඔහුට තිබුණේ. සර් ජේම්ස් පීරිස්ගේ පුතා. අපි සමන් දෙමු දේවාර සූර්යසේනගේ හඬට. මේ ගීතය පසු කාලයක රූකාන්ත ගුණතිලකත් ගායනා කළා. අපි අද සමන් දෙන්නේ මුල් ගීතය දේවාර සූර්යසේනගේ ගීතය. සිතන විදිහට මේ ලෝකයේ නිධානය ලෝකය අපට ප්‍රදානය කර ඇති බවයි කිසිදු දෙව්ලොවකට මේවා දිය හැකිද මෙවැනි ධන නිදානයන් ප්‍රදානය කරන දෙව්ලොවක් මම නම් නොදනමි එසේ කියන්නේ රවීන්ද්‍රනාත් tagore තුමා මේ දවස්වල ඇහැල මාසේ නිකින් මාසෙට එන්නේ දලදා වන්දනාව කතරගම වන්දනාව ඇහැල උත්සව පැවැත්වෙන කාලය. වික්ෂූන් වහන්සේලා බෞද්ධ වික්ෂූන් වහන්සේලා වස්සමාදන් වනත් කාලේ ඇවිදින් තිබෙනවා. ඒ අතරේ මහාචාර්ය සුනිල් ආරියරත්න කදිර දිව්‍ය රාජ නමින් චිත්‍රපටයකුත් නිර්මාණය කළා. මගේ දැනුම හැටියට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ගුවන් විදුලියේ ඒ කාලේ 50 ගණන් වල මේ වල්ලි කඳ කුමරු සම්බන්ධ ගීත නාටකයක් නිර්මාණය කළා. ඉතින් අපි රත්නශ්‍රී විජේසිංහ දීපද රචකයාණන් විසින් පබඳින ලද කරුණාරත්න දියුල්ගනේ විසින් ගැයූ ඒ ගායන ශිල්පියා මනරම් ලෙස ගායනා මේ ගීය විශාරද ගුණදාස කපුගේ තමා එහි සංගීත නිර්මාණය කර ඇත්තේ. අපි ඒ ගීතයට සවන් දෙමු. tere කන තුටේ මණික් නගේ දිවි කරුණාවයි ආදු සිටි ගඳ නොබෙදී එකට ගලායි යමු සෙල්ල කතරගම් ඔබ කෙන්න යන බලම් කඳ කුමාරයා වල්ලිට පින්බඳ කතරගම් යමු සෙල්ල කතරගම් ඔබ කෙන්න යන බලම් කඳ කුමාරයා වල්ලිට පින්බඳ කතරගම් අතපෙන් දැන්න කතරගම් ඉරිදා සංග්‍රහය ඉදිරිපත් කළේ මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල සංගීතංශය වෙනුවෙන් ඉරිදා සංග්‍රහය නිෂ්පාදනය ප්‍රමෝදී මදනායක Thank you.